පංච උපාදානස්කන්ධ කුසල, ආයතන කුසල, ස්ථාන අස්ථාන කුසල ඔය විදිහට කුසලය වෙන් වෙනවා. ඊළඟ තව තියෙනවා සප්තත්තාන කුසල. අර සප්තත්තාන සූත්‍රයේ සංයුත්තනිකායේ තියෙන සප්තත්තාන කුසලය පිළිබඳව මෙන්න මේ ටිකවත් අවම තරමේ දැනන් ඉන්න ඕනේ විදර්ශනා කරන කෙනා. පංච උපාදානස්කන්ධ කුසලය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ පිළිබඳව හොඳ ගැඹිර අවබෝධයක් දැනුමක් තියන්න ඕනේ. ඊළඟට පටිච්ච සමුප්පාද කුසලය අර අවිද්‍යාපත්‍ය සංකාරාදී කිව්ව විදිහට මට ඔක්කොම නම් විග්‍රහ කරන්න කාල වේලාවක් නැහැ අර අවිද්‍යාපත්‍ය සංකාරාදී කියපු විදිහට ඒවා පිළිබඳව හොඳ හසල දක්ෂකමක් වෙනෝනේ පරිස්සම්පාදයේ පිළිබඳව. ඊළඟට ආයතන කුසල්. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ඊළඟට නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවෙන් දැනගන්න රස ශරීරයෙන් දැනගන්න පහස සිතෙන් දැනගන්න සිතුවිලි කෙරෙහි හොඳ අවබෝධයක් තියෙනනේ ඒ හරහා සිදුවෙන පටිච්චසමුප්පාදයේ පිළිබඳවත් දැන් ස්ථානස්ථාන කුසල් කියලා කියන්නේ ඒ පිළිබඳවත් හොඳ බුද්ධියක් දැන් අපි හිතමු කවුරු හරි ආනන්තර පාප කර්මයක් කරනවා ආනන්තරීය පාප කර්මය කරපු කෙනා ඊළඟ ආත්මේ ආන අන්තරය කියන්නේ අතරක් නැතුව විපාක දෙනවා කියන එකයි ඊළඟ ආත්ම කොහෙද? නිරේමයි. ඒලාට කියනවානේ කාන්තාවක් ඒ ආත්මෙදි බුදු කෙනෙක් වෙන්නේ කාන්තාවක් ඒ ආත්මෙදි සක්විත රාජ්‍ය හොබවන්නේ කාන්තාවක් ඒ ආත්මෙදි මහා වසවති පරිණිමිත වසවති දිව්‍ය ලෝකේ මාර අධිපතිය වෙන්නේ ඊළඟට පරිණිමිත වසවති දිව්‍ය ලෝකේ ඉන්න මාරයා නිවන් දකින්නේ කියලා ඒක ධර්මතාවයක් නෙවෙයි ඒ ආත්මෙදි අන්න ඒ විදිහට ස්ථාන අස්ථාන කුසල් පිළිබඳව දැනගන්න ඕනේ. සෝතාපන්න කෙනෙක් කවදාකවත් නිරේ යන්නේ නැහැ, දුගතිවල යන්නේ නැහැ. එයා සුගතිය යනවා. අන්න ඒ විදිහට ස්ථානස්ථාන කුසල් පිළිබඳව හසල දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒවා ටික දැනගෙන ඒවා නුවණින් විමසන්න පුරුදු වෙන්න ඕනේ. ඒවා නුවණින් විමසනකොට ඒවා පිළිබඳව අවබෝධය ලැබෙනවා. ඒවා පිළිබඳව දැන් රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංඛාර ගැන විඥාන ගැන අවබෝධය ලැබෙනවා. අවබෝධය ලැබෙනකොට මොකද්ද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන අපි අතහරිනවා. හරියට අර යාළුවෙක් ඉන්නවා යාළුවා හතුරුකමක් කළාම යාළුවා එපා වෙනවා වගේ අපි අතහරිනවා. ඒ වගේ මේ යාළුකමෙන් ඉන්නේ කවුද? හතුරු ටිකක්. අපිව යලි යලි සංසාරයට ඇදලා දාන්න හතුරු පිරිසක් වගේ කියලා හිතලා මේක පිළිබඳව අවබෝධ ලබා ගන්න ඕනේ. විදර්ශනාව වැඩෙන්නේ නැති කියලා. ඒලාට විදර්ශනාව වැඩෙනවා සමතේ වැඩෙන්නේ අර විදර්ශනාව වැඩන කෙනා අන්න විදර්ශනාව තුළින් තව තවත් දියුණු කරගෙන සමතයත් පැත්ත හදාගෙන ඒ සමතය වැඩෙන්නේ නැති කෙනා සමතේ වැඩෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඒක පිළිබඳව දැනගෙන සමතයානික භාවනා ක්‍රම පුරුදු කරලා ඒවා දියුණු කරගන්න දක්ෂකමක් ඇති කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි එක සමත විදර්ශනා දෙකම වැඩෙනවා. සමත විදර්ශනා දෙකම වැඩෙන කෙනා ඉක්මනින් සමතය දියුණු කරගෙන විදර්ශනාවත් ඉක්මනින් දියුණු කරගෙන තව තවත් දන්නේ නැති දහම් තියෙනවා නම් ඒවත් දැනගෙන සත්පුරුෂයන් ඇසුරු කළා ඉතාමත් ඉක්මනින් මේ හිතේ තියෙන කෙලෙස් ටික නැති කරලා දාන්න උත්සාහවත් වෙන්න ඕන. ඊළඟ සමත විදර්ශනා දෙකම වැඩෙන්නේ නැති කෙනා මොකද කරන්න ඕනේ? දැන් මම මෙන්න මෙහෙම දෙයක් අහන්නම්. අපේ හිතම හොඳට ඇඳගෙන ලස්සන්ට මඟුල් ගෙදරට යනවා. මඟුල් ගෙදරට යනකොට අපේ හිතම කවුරු හරි හීයකින් විදිනවා. අනේ කමන්නෑ හීය තිබුණා මම මඟුල් ගෙදර ගිහිල්ලා එන්නම් කියනවද? හා ජීවිතේ බේර ගන්න ඕන මොකන්ද කරන්න ඕනේ? හා ඉක්මනින් ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ. ගිහිල්ලා අර හීය අයින් කළා, හීය විස අයින් කළා, විස බහැලා තුවාලට පිළියම් කරන්න ඕනේ ජීවිතේ බේර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා සමත විදර්ශනා දෙක වැඩෙන්නේ නැති කෙනා හිස ගිනිගත්තේ කෙසේ වැඩ කටයුතු කර ආරම්භ කරන්න ඕනේ. සමතය කියා දෙන කෙනෙක් ළඟට ගිහිල්ලා ඒවා ඉගෙනගෙන දැනගෙන ඒවා ප්‍රගුණ කරන්න ඕනි බොහෝම ශක්තිමත් විදර්ශනා වඩන කෙනෙක් ළඟට ගිහිල්ලා විදර්ශනා දියුණු කරගෙන ඒවා අහලා දැනගෙන දන්නේ නැති දේවල් හොඳට දැනගෙන විදර්ශනාවත් ප්‍රගුණ කරන්න ඕන හිස ගිනිගත් කෙනෙක් වගේ. එහෙනම් බලන්න සමතය වැඩෙන විදර්ශනාව නොවැඩෙන විදර්ශනාව වැඩෙන සමතය වැඩෙන විදර්ශනාව සමත දෙකම වැඩෙන විදර්ශනාවයි සමතයයි දෙකම නොවැඩෙන කියලා පුද්ගලයා ඔක්කොම හතරකට බෙදන්න පුළුවන්. දැන් මෙතනත් ඉන්න පිරිස ඒ කොටස් හතරකට බෙදලා දැම්මා නම් තෝරගන්න පුළුවන් ආහාර. නේද? එහෙනම් බලන්න ඔය අර සාමෙන් වහන්සේට වදාළේ මහණෙනි සමත විදර්ශනා දෙක තමයි මේ භික්ෂුන් වහන්සේලාත් ගිහියත්ොත් දෙකම කළ යුතු වන්නේ මේ සංසාර දුකින් එතර වෙන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්මයම පුත්කලයා සංසාර දුකින් එතර කරවන්න දේශනා කළේ. හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ එක එක දේවල් කියා ඉන්න නෙවෙයි. මේ දුක් විඳින සත්‍යය සංසාර දුකින් එතර කරවන්නයි ලෞතර බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ. ඒක නිසා අපි මේ මඟ තෝරාගෙන, මේ මඟ හොඳට ප්‍රගුණ කළා තව තවත් මේ ධර්මය දියුණු කරගෙන සත්පුරුෂය අසුරු කරලා සමත විදර්ශනා දෙක වඩාගෙන මං ඊටාමත් ඉක්මනින් මේ භයානක සංසාර දුකින් එතර වෙනවා කියන අදිෂ්ඨානය හැමදෙනාම ඇති කරගන්නට ඒ අදිෂ්ඨානය ඇති කරගන්නට මේ ධර්ම දේශනාව මේ පින්වත් පිරිසට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වතුනි අද මේ පොය දවසේ මේ විදිහට මේ ධර්ම දේශනාවේ දායකත්වය දැරුවේ බත්තරමුල්ල සිසුබෝතිපාරේ ඒ නිවසේ පදිංචි එම්.ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු පවුලේ පින්වතුන්. පින්වතුන් බලාපොරොත්තු වෙනවා අද දිනට වසර 6කට පෙර පරිලව සැපත් මව්වන චාස්වනා මහත්මියට වසර 46කට පෙර පරිලව සැපත් පියාණන් වහන්සේ එම්.බි. ඇල්විට් අප්පුහාන් මහතාට වසර 12කට පෙර පරිලව සැපත් සහෝදරයා චන්ද්‍රදාස මහතාට පින් අනුමෝදන් කරන්නට